තව ප්‍රශ්න තියද එතන? ස්වාමීන් වහන්ස එපමණයි ප්‍රශ්න තියෙන්නේ ස්වාමීන් වහන්ස. හොඳයි. එහෙනම් අද කාල වේලාවත් නිම වීගෙන යන නිසා අපි එහෙමනම් අදට ධර්ම සාකච්ඡාව නිමා කරමු. ලබන සතියේ අපි එතකොට වීර සම්බන්ධව තවදුරටත් අපි කතා කළ යුතු තව කරුණු කිහිපයක් තියෙනවා. ඒ කාරණා ටික අපි ඊළඟ සතියේ කතා කරලා බොහෝ විට අපිට වීර පාරමිතා පිළිබඳ කාරණා ලබන සතියෙන් නිමා කරන්න පුළුවන් වේවි කියලා කල්පනා කරනවා. එමනම් අද දවසේ සහ සම්බන්ධ වුණු ගෞරවනීය ස්වාමින් වහන්සේලාට පින්වත් ඔබ හැම දිනාටම ධර්ම ශ්‍රවණය කිරීම තුළින් ධර්ම සාකච්ඡා කිරීම තුළින් ජනිත කරගත්තා වූ සියලුම කුසල් ප්‍රඥාව දියුණු කර ගැනීම පිණිස හේතු වේවා විශේෂයෙන් සුඛ ප්‍රතිපදාවෙන් වහා නිවන් අවබෝධ කිරීම සඳහා මේ ධර්මඥානය හැම දිනාටම මහෝපකාරී වේවා කියලා ආශිර්වාද කරනවා හැම දිනාටම තෙරුවන් සාදු සාදු සාදු පුරා පැය දෙකකට ආසන්න කාලයක් අප වෙනුවෙන් ධර්මයේ දේශනා කළ සහ දහම් සාකච්ඡාවේදී අපගේ ගැටලුවලට පිරිතුරු සැපයූ අපගේ ගෞරවනීය ස්වාමින් වහන්සේට මේ සිදු කළා වූ ඉමහත් ධර්ම දානමය කුසලය ස්වාමින් වහන්සේ පතන්නා වූ බෝධියකින් සසර දුකින් මිදීම පිණිසම හේතු වාසනා වේවා සාදු සාදු සාදු